මං කැමති ඒකෙම තව කාරණා කීපයක් සාකච්ඡා කරලා ඊට පස්සේ ඉදිරියට යන්න. එතකොට හුඟක් කලාට මේ සම්පජන්න පබ්බේ මේ මේ සම්පජන්නයට පස්සේ හුඟක් වෙලාවට මෙතන විස්තර වෙලා තියෙන ධම්මානුපස්සනාව ඒ කොටසට ඇවිල්ලා ඉතින් ඊට යන්න කලින් තව කරුණු කීපයක් සාකච්ඡා කරලා සම්පජන්ණය ගැන කරුණු කීපයක් සාකච්ඡා කරලා මම කැමති අනික් කොටසට යන්න. එතකොට අපි කතා කරමින් හිටියේ මේ සාමාන්‍ය දිනදා කටයුතු වල උදාහරණයක් අරගෙන කොහොමද මේ සතිය සම්පජන්ණය දෙක එකට එකතු වෙලා වැඩි දියුණු කරගන්න කියන එක වැඩි දියුණු වෙන ආකාරයට කොහොමද අපි කටයුතු කරන්න කියන එක. ඒක ඉතින් අපි එක අරමුණකට සිහිය ওই විදිහට එක අරමුණක් මොනවා හරි අරගෙන පරියන්කේ නම් ඉඳගෙන ඉන්න ගමන් නම් අපේ කයේ මොකක් හෝ ස්වභාවයෙන් ඇති වෙන අරමුණකට අපි ප්‍රකට වෙලා එන අරමුණකට සතිමත් වෙන එක තමයි කරන්නේ. ආ ඇවිදිනවා නම් සක්මනේ නම් සක්මනෙත් අපිට යම්කිසි ප්‍රකට වෙලා කය හරහා දැනෙන මොනවා හෝ දැනීමකට ප්‍රකට වෙලා දැනෙන දැනීමකට සතිමත් වෙන එක තමයි කරන්නේ. ඒතකොට ඒ සතිමත් වෙනකොට අපි එහෙම එක අරමුණක් ආරම්භයේදී අපි මොකක් හරි එක අරමුණක් තෝරලා ගන්න කය හරහා එන. ඉතින් ඒ අරමුණක් අපි තෝරගන්නේ ඒ අරමුණේ නිවන තියෙන නිසා නෙවෙයි. අපි කරන්නේ අරමුණක් තෝරලා ඒක ඕනවට වඩා අල්ලගන්නෙත් නැතුව ඒ අරමුණ ඒක ප්‍රතික්ෂේප කරන්නෙත් නැතුව ඒ අරමුණත් එක්ක ඉඳලා අරමුණේ විවිධ පැතිකඩවල බලලා අරමුණට හොඳට හුරු වෙලා එහෙම නැත්නම් අරමුණ අවබෝධ කරනවා කියන එක භාගතුන් හත පාවිච්චි කරන වචනේ තමයි අරමුණ අවබෝධ කරනවා කියන එක. ඒකට මනසට ඒ අරමුණ කෙලෙස් නැතිව එහෙම නැත්නම් මමය නැතිව අරමුණු ඇසුරු කරන්න ඉඩ ප්‍රස්තාව හදලා දෙන එක තමයි අපි කරන්නේ මේ අරමුණක් ඇසුරු කරලා අරමුණ අවබෝධ කරන්න අවබෝධ කරන්න අරමුණේ විවිධ පැතිකඩවල දකින්න දකින්න සම්පූර්ණ අරමුණ දකිනකොට එහෙම නැත්නම් අපි හුඟක් වෙලාවට අරමුණක දකින්නේ එක පැතිකඩයි එක පැත්තයි ඒ පැත්ත විතරයි අපි කෙනෙක්ගේ හොඳ පැත්ත විතරයි එහෙම නැත්නම් නරක පැත්ත විතරයි දකින්නේ අන්න ඒ හැම පැත්තක්ම දැකලා ඒ අරමුණ පූර්ණ වශයෙන් අවබෝධ වෙනකොට තමයි ඒක සරලව කියනවා ආස්වාදයේ දකින්න ඊට පස්සේ ආදීනවේ දකින්න ඒ දෙක දකිනකොට එකම වෙලාවේ දකිනකොට ඒකේ යම්කිසි නිස්සරණයක් මනසේ නිදහස් වීමක් සිද්ධ වෙනවා මනස ඒකෙන් අරමුණෙන් මිදිලා අරමුණ ඇසුරු කරන ස්වභාවයකටපත් වෙන්න පුළුවන් හැබැයි ඒක මේ කෙලෙස් රහිතව අරමුණ ඇසුරු කිරීමක් මිසක් අරමුණ සම්පූර්ණ වශයෙන් දුරු කරලා මේ කේවල පරිපූර්ණ භාවයකට යාමක් නෙවෙයි. එහෙම නැත්නම් ඒ ඒ එක අරමුණක් ඒ විදිහට ඇසුරු කරලා අපි සියලුම අරමුණු වල මේ විදිහට ඇසුරු කරන්න හුරු වුණත් ඇසුරු කරන තත්වයකට මනසපත් වුණත් එහෙම නැත්නම් රහත්භාවයටපත් වුණත් භාගතුන් වහන්සේ කියනවා චූලසුඤ්ඤත සූත්‍රය එහෙම පෙන්වලා දෙනවා සලායතන දුක නැති වෙන්නේ නැහැ. එහෙම නැත්නම් මේ පංචස්කන්ධය හරහා එන දුක. එහෙම නැත්නම් ආයතන හරහා, කය හරහා එන දුක ඒක නැති වෙන්නේ නැහැ. හැබැයි ලෝකය හරහා අපි ඔය ඉල්ලම් කන දුක කියලා කියන්නේ. අන්න ඒක ඒක දුරු කරන්න පුළුවන්. එහෙම නැත්නම් කෙලෙස් හරහා එන දුක අයින් කරන්න පුළුවන්. ආයතන පවත්තන්න පැවැත්වීම හරහා එන දුක. එහෙම නැත්නම් ජීවත් වීම සඳහා මේ අවම වශයෙන් කය පරිහරණය කරන්න අවශ්‍ය අවශ්‍ය දුක කය පරිහරණය කිරීම වෙනුවෙන් අපි යම් දුකක් මේ කය නිසා ඇති වෙන දුක ඒකෙන් සම්පූර්ණයෙන් මිදීමක් නැහැ පිරිනිවන් පානකම්. මැරෙනකම් ඒකෙන් නිදහස් වෙන්න බෑ. ඉතින් ඒක තවත් ඔය සූත්‍රවල දැක්වෙන විශේෂයෙන් බොජ්ජංග සූත්‍රවල. ඉතින් එතෙන්දී ඔය මේ ශාසනයේ ඉහළම එහෙම නැත්නම් කාශ්‍යප මහරහතන් වහන්සේ කියන්නේ දූතාංග ධාරී භික්ෂූන් අතුරින් අග්‍ර භික්ෂූන් රහතන් වහන්සේ මහරහතන් වහන්සේ ඒ රහතන් වහන්සේ ඉතින් කැලේමයි ජීවත් වුනේ සියලු දුක් දරාගෙන ඉන්න පුළුවන් රහතන් වහන්සේ නමක්. ඒ රහතන් වහන්සේත් අසනීප වුණාම භාගතුන් වහන්සේ ගිහින් ඇහුවම කාශ්‍යප මහරහතන් වහන්සේ ප්‍රකාශ කරා ඉතින් මේ බන්තේ කමනියන් නයාපනියන් බාල්හාමේ දුක්ඛ වේදන අභික්කමන්තිනෝ පටික්කමෝති මේක දරන්න බෑ හැබැයි ඉතින් ඔය අපි නිකන් ඒ කියන්නේ සාමාන්‍ය කෙනෙක්ට දුකක් ඇති වුණාම ඔය ගිහිල්ලා අනිත් අයට අඬාගෙන කියනවා වගේ මේ කට්ටිය හොයාගෙන ගිහිල්ලා අයියෝ මට මේ ඉවසන්න බෑ කියලා එහෙම කෑ ගැහීමක් නෙවෙයි කෙනෙක් ඇවිල්ලා ඇහුවොත් මේ කයේ තියෙන සත්‍ය ස්වභාවය ප්‍රකාශ කරනවා. තමන්ට දැනෙන සත්‍ය ස්වභාවය ප්‍රකාශ කරනවා. ඒකෙන් කියවෙන්නේ ඒක මේ දරා ගන්න බැරිව කියලා. අනිත් එක ඒ බොජ්ජංග දේශනා කරාම එහෙම නැත්නම් බොජ්ජංග ටික මතක් කරලා දුන්නම තමන්ගේ අර දැඩි වේදනාව නිසා යටපත් වෙලා තිබුණේ බොජ්ජංග ස්වභාවයන් නැවත ඉස්මතු වෙලා ඇවිල්ලා අර දුක නැති වෙන ස්වභාවයටපත් වෙන ඒක ඉතින් දැඩි වේදනාවක් ආවම ඒව අමතක වෙලා යන්න පුළුවන්. ඉතින් ඒකම ඊට පස්සේ මොග්ගල්ලාන මහරහතන් වහන්සේ ඉර්ධිමත් රහතන් වහන්සේලා අතරින් අග්‍ර මහරහතන් වහන්සේ ඉතින් මොග්ගල්ලාන මහරහතන් වහන්සේටත් ඒ අසනීප වුණා මේ දුක ආවා. ඒ දුක භාගතුන් වහන්සේට ප්‍රකාශ කරා. ඉතින් ඒ මොග්ගල්ලාන මහරහතන් වහන්සේට භාගතුන් වහන්සේ මතක් කරලා දෙන්න උනා බොජ්ජංග ටික. නැවත ඒ වේදනාවෙන් මිදලා ඒ වේදනාවත් එක්ක ඉන්න හැකියාව වෙන්න ඒක භාගතුන් වහන්සේට එහෙමයි. ඉතින් මට නම් හිතෙන්නේ මේ මේ දැන් අනිත් රහතන් වහන්සේලාත් අසනීප වෙන්න ඇතිනේ. කාශ්‍යප මහරහතන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේ භාගතුන් වහන්සේ විතරක් නෙවෙයි හැබැයි මේ ශාසනයෙන් ඉහළම දුක් දරන්න පුළුවන් කාශ්‍යප මහරහතන් වහන්සේට ඕන දුකක් දරා ගන්න පුළුවන් හැකියාව තියෙන දුකත් එක්ක ඉඳලා දුක ඇසුරු කළා මුගලන් මහරහතන් වහන්සේ 이르දිමත් රහතන් වහන්සේලා අතරින් අග්‍රයි ඉතින් තමන්ගේ ධාන ඉර්ධින් පාවිච්චි කළා ওই දුකෙන් මිදෙන්න හැකියාව තියෙනවා නමුත් භාගතුන් වහන්සේ සියල්ලෙන්ගෙන් අග්‍රයි ඒත් ඒ දුකෙන් එහෙම මේ සලායතන දුක සම්පූර්ණ වශයෙන් පරිපූර්ණ වශයෙන් කේවල පරිසුද්ධ වශයෙන් මේ පිරිනවම් පානකම් නැති වෙන්නේ නැහැ කියන එක පෙන්නලා දෙන්නයි මේ සූත්‍ර තුනම් මේ මේ ඉහෙළම දුක් දරා ගන්න පුළුවන් ඉහෙළම රහතන් වහන්සේලාගේ භාගතුන් වහන්සේගේ මේ උදාහරණ ඉදිරියෙන් තියලා අපිට පෙන්වන දීලා තියෙන. ඉතින් කලින් කිව්වා වගේ ඒක අරමුණක් අරගෙන ඒක සිහිය පිහිටවලා මේ අපි ওই විදියට අරමුණ අවබෝධ කරලා ඒ ගන්න ඥාණය, ඒ දැනුම ඒ හරහා එන අවබෝධය ඒක අන්වේ ඥාන හරහා අනිත් අරමුණු වලටත් දැම්මොත් කොයි අරමුණටත් සමානයි. මේ ලෝකේ යම්තා අරමුණු තියෙනවද? ඒ සියලු අරමුණු වලට ඒක සමානයි. හැබැයි අපිට ඒ தത്വයට යන්න බෑ. දැන් ඒ කරුණක් අවබෝධ කරලා ඒ අරමුණ හරහා අපේ මනසේ තියෙන නික්ලේශී ස්වභාවය එහෙම නැත්නම් ධම රත්තරන භාගතුනාස කියන ප්‍රබස්සර මිදම් භික්කවේ චිත්තං තංචකෝ ආගන්තුකේ උපක්ඛලිටේ උපක්ඛලිට්ටං. මේ අපේ හිතේ මේ ධම රත්තරන වගේ ඇතුලේ තියෙන මේ ප්‍රබස්සර මනස ඒකේ කෙලෙස් නෑ. ඒක වටේ මේ තැවරිලා තියෙන පසු කාලීනව සංකල්පලා ඇතිවෙච්ච කෙලෙස් ටිකක් තමයි තියෙන්නේ. ඉතින් අන්න ඒ නික්ලේශී ස්වභාවය ඔය අපිට එක අරමුණක් හරහා ওই විදිහට හුරු කරලා සති සම්පජාන්නේ දියුණු කළා. ඒ මෙදයක් තියෙනවා Taman තුල කියන එක තේරුම් ගන්න පුළුවන්. ඒක තේරුම් ගත්තට පස්සේ අනිත් අනිත් අරමුණු වලත් ඒක හුරු කරගන්න එක ඒක තව කෙනෙක් බාහිරින් පෙන්වලා දෙන්න අවශ්‍ය නැහැ. ඒක නෑ ඊට පස්සේ ගමන යන්න දන්නවා. කෙනෙක් පෙන්වලා දුන්න නැතත් ඒ කෙනාට ඒ තමන් සම්පූර්ණ විශ්වාස කරන තත්ත්වයට ආවට පස්සේ කෙනා තනියම මේ ගමන යන්න හොඳටම දන්නවා. ඉතින් ඔය අරමුණේ එතකොට සිද්ධ වෙන්නේ අරමුණේ ඔය අපි කලින් විස්තර කර විදියට නොඑක් නොඑක් පැතිකඩ වලින් නොඑක් නොඑක් විදියට අපි අරමුණ ඇසුරු කරනවා. එතකොට අරමුණක් කියන්නේ දුකක්. යම් තාක් අරමුණු තියෙනවාද ඒ අරමුණු හරහා ඇති වෙන දුකමයි. අපි ඒ අරමුණු අල්ලගත්තොත් ඒ අරමුණු විපරිණාමයටපත් වෙනකොට, ඒ අරමුණු වෙනස් වෙනකොට, ඒ අරමුණු නැති වෙලා යනකොට ඒ අල්ලගත් ප්‍රමාණයටම දුකක් ඒක විපරිණාමයටපත් වෙනකොට අපිට ඇති වෙනවා ඒක කවදාවත් එක කාසිය දෙපැත්ත වගේම යම් තාක් දුරටකට අපි කැමති වෙනවද ඒ තාක් දුරට මේ හරහා අපිට දුක ඇති කරලා දෙන ওই අරමුණු වලින් ඒක නිසා අරමුණු කියන්නේම දුකක්. ඉතින් අරමුණ අවබෝධ කරනවා. එහෙම නැත්නම් අරමුණ ওই විදිහට අවබෝධ කරනවායි කියන්නේ අරමුණේ විවිධ පැතිකඩවල් විවිධ පැති වලින් දැකලා ඔය අරමුණේ අපි කැමති වෙන එක පැතිකඩක් තියෙනවා. එහෙම නැත්නම් අපි අකමැති වෙන අරමුණකට. අරමුණු ප්‍රතික්ෂේප කරන විදිහට එහෙම නැත්නම් අරමුණේ නරක පැත්ත දකින තව පැතිකඩවල් තියෙනවා. ඔන්න ඔය ටික ඔක්කොම ওই පැතිකඩවල් ටික දැක්කට පස්සේ අන්නේ අරමුණ අවබෝධ වෙනවා කියනෝ ඒක සරල ඒක ඒක භාගතුන් වහන්සේක වචන වලින් කියනවා නම් අරමුණේ ආස්වාදයේ දකින්න අරමුණේ කැමැති පැත්ත අරමුණේ ආදීනමේ දකින්න එතකොට අරමුණෙන් මනස මිදින එක ඒක ස්වභාවයෙන්ම සිද්ධ වෙනවා ඉතින් ඒ සඳහායි අපි ඔය එක අරමුණක් අරගෙන නොයෙක් නොයෙක් පැතිකඩවල් දැකලා ඒ අරමුණ පුළුවන් තරම් ඇසුරු කරලා ඒ අරමුණ මනස විසින් සම්පූර්ණ වශයෙන් අවබෝධ වෙනකන් ඒක ඇසුරු කරන්නේ එතකොට ඒ ඔය වෙන්නේ අරමුණ අවබෝධ කරන්න අවබෝධ කරන්න අරමුණ අතෑරෙන එක අරමුණ කේවල පරිපූර්ණ විදියට මේ සම්පූර්ණ අතෑරීමක්ම නෙවෙයි නමුත් අරමුණ ඇතුළු කරන්න පුළුවන් අරමුණේ යම් තරමකට දුරස් වෙලා අරමුණේ ඇලීමක් නැතුව අර ඒක අපිට තේරෙන්න ගන්න මුලින් ගොරෝසුවට දැනෙච්ච එක මුලින් අපි අල්ල බදාගෙන ඇසුරු කරපෙක මුලින් අපි බොහොම තදට අල්ලපු අරමුණ දැන් අපෙන් අරමුණ ටිකක් දුරට ඈත් වෙලා අරමුණේ ගොරෝසුවට දැනෙන ගතිය නැති වෙලා අරමුණ ටිකෙන් ටික සියුම් වෙලා යනවා අරමුණ ඒකට කියන දිය වෙලා යනවා කියලා අරමුණ දිය වෙලා ගිහිල්ලා ඒ හරහා ඒ ඇති වෙන මධ්‍යස්ථභාවය අන්න ඒක අපිට පාවිච්චි කරන්න පුළුවන් අනිත් අරමුණු වල අනිත් අරමුණුත් ඒ ආකාරයෙන් ඇසුරු කරන්න ඒ ගත්ත දැනුම. එතකොට ඕක අපි දැන් එදිනෙදා මොනවා හරි ක්‍රීඩාවක් එහෙම නැත්නම් කටයුත්තක් කරද්දී අපි කලින් මතක් කරගත්තා වගේ සාකච්ඡා කරා වගේ ආරම්භයේදී මම ඉදිරිපත් වෙලා විශේෂ උනන්දුවකින් ඒක කරන්න වෙනවා. මොකද අපි අරමුණ හුරු වෙලා නැහැ. අපි අරමුණ අඳුනගෙන නැහැ. ඒක නිසා ඔය අපි කියමු ඔය අපි ගත්ත බයිසිකලයක් පදින උදාහරණයක් අපි ආරම්භයේදී ගොඩාක් විශේෂයෙන් ඒක අල්ලගෙන බොහොම ඒකේ ඒ ආරම්භයේදී අපි අරමුණු අල්ලනකොට බොහොම ඒකේ රසයකුත් තියෙනවා. අපි කැමති දෙයක් නම් කරන්නේ ඒක බොහොම හොඳට දැනෙනවා ආනාපානෙ වුණත් අපි ඉඳගෙන ආනාපානෙට හිත තියවම ආනාපානෙ හොඳට දැනෙනවා ආරම්භයේදී. ඉතින් දැනෙලා ආනාපානෙත් එක්ක හොඳට ඉන්න පුළුවන් වුණාට පස්සේ ඔන්න ටිකෙන් ටික ආනාපානෙ අර අපි මතක් කරගත්ත වගේ ටික ටික ඒකේ රළු ගොරෝසු ගතිය නැති වෙලා ආනාපානෙ ටික ටික සියුම් වෙනවා. එතකොට වෙන්නේ ඕක හොඳට හුරු වුණාට පස්සේ අපි ඉදින්දා වැඩ කටයුතු කරනකොට උනත් තේරිලා ඇති ඒක ටිකෙන් ටික එපා වෙන එක වෙන්නේ. අපිට මේක හොඳට හුරු වුණාට පස්සේ අපිට ඒක තව දුරටත් මේ අලුත් දෙයක් නෙවෙයි. ඒක නැවුම් ගතිය නෑ. අපි ඒක දන්න දෙයක් කියලා තේරෙනවා. ඊට පස්සේ ඕක ඉතින් හැමදාම කර කර ඉන්නකොට නිකන් අර සුදු පාන් කනවා වගේ. ඒකේ තියෙන අර අලුත් ගතිය, නැවුම් ගතිය, අර නිකන් අර ඇඟට නිකන් ත්‍රිල් එකක් දෙන ගතිය. ඒක නැති වෙලා ගිහින් ඔන්න ටිකෙන් ටික එපා වෙනවා. ඉතින් එතකොට අපි වෙන්නේ හුඟක් දුරට වෙන්නේ අපි ඒක දන්නේ නැත්තම් මේක සත්පුරුෂයෙක්ගෙන් අහලා හෝ ඒක දන්නේ නැත්තම් අපි කරන්නේ අර එපා වීම නැති කරගන්න අනික වෙන අරමුණකට පනිනවා. වෙන ඊට වඩා රසයක් තියෙන යම් රසයක් තියෙන යම් සතුටක් ළඟා කරලා දෙන වෙනත් අරමුණකට පනින එක ඒක තේරුම් ගන්න ඕන නම් වැඩක් නැතුව gedara සතියක් ඉන්න. වෙන මුකුත් කරන්නේ නැතුව උහේ අර එදිනෙදා අපි ගෙදර සාමාන්‍ය වශයෙන් කරන කන බොන ටික කරගෙන ඉන්නකො මොකද වෙන්නේ කියලා බලන්න. සම්පූර්ණ එපා වෙනවා. ඉතින් මොනවා හරි වෙනවා. ඒක කොරෝනා කාලේ ඔය අපි මේ නිවුස් වල එහෙම තියෙනවා මේ මිනිස්සුන්ට එහෙම ඉන්න බෑ. එහෙම ගෙවල් වලට වෙලා මොකක්වත් නැතුව ඉන්න බෑ. ඉතින් මේ මෙහෙනම් ඔය මේ මම හිතන්නේ නොමිලේ විනාඩි ගාණක් මේ කාට හරි කතා කරන්න නොමිලේ විනාඩි ගාණක් ලබා දුන්නා මේ මොබයිල් කම්පැනි වලින්. එහෙම නැත්නම් data නොමිලේ දුන්නා. ඒවයි යන ගණන් මිල ගණන් අඩු කළා Facebook ওই වගේ ඒවට යන්න නොමිලේ පහසුකම් ලබා දුන්නා. මොකද දන්නෝ මේ මිනිස්සුන්ට ඉන්න බෑ. එදිනෙදා අර ගෙදර දොරේ තියෙන සාමාන්‍ය කටයුතු කරගෙන එහෙම ඉන්න ඒ හැකියාව නැහැ. මොකද අර අපි අරමුණු වලින් පැන පැන ගිහිල්ලා ඒ ටික නැති වුණොත් දරන්න බෑ. දරන්න බෑ කියලා කියන්නේ මේ වර්තමාන මොහොත දරන්න බෑ වර්තමාන මොහොතට ද්වේෂ කරනවා. වර්තමාන මොහොතේ තියෙන අර දුක්ඛ ආර්ය සත්‍ය. එහෙම නැත්නම් අපි වර්තමාන මොහොතේ අපේ කයට එහෙම නැත්නම් ආනාපානයට හිත තියුවම ආනාපානේ අරමුණු කරාම ඒ හරහා අපිට දැනෙන යම් දරතයක් තියෙනවනේ ඒ ආනාපාන අරමුණ ඇසුරු කිරීම නිසා. අන්න ඒක දරන්න බෑ. ඒක ප්‍රතික්ෂේප කරනවා. ඉතින් එතකොට වෙන්නේ ඊට වඩා මහා ওই බාහිරේ තියෙන අරමුණු වල ඊට වඩා කෙලෙස් සහිත අරමුණු තියෙන්නේ මේ ලෝකයක් අරමුණු ලෝකයක් දුක බාහිරේ තියෙන්නේ අපි මේ මේ ඇස් ඉදිරි පිට තියෙන මේ තමන්ගේ කය හරහායන දුක ඒක ප්‍රතික්ෂේප කරලා ඒ දරතේ ප්‍රතික්ෂේප කරලා ඔය ගිහිල්ලා අල්ලගන්නේ ඊට වඩා ලෝකයක් අරමුණු ලෝකයක් දුකක්. ඉතින් ඒක තේරෙන්නේ නැහැ. ඒක නොතේරෙන කෙනා ඔය එකින් එකට එකින් එකට මාරු වෙවි යන එක තමයි දෝක තමයි සංසාරේ කියන්නේ. එකින් එකට මාරු වෙවි යන එකක් එපායනකොට තාහයකට පයින්නවා. අපි ඉතින් මේ ප්‍රතිපදාවට ආවම කරන්නේ අපි සති සම්පජන්ය එහෙම නැත්නම් ওই දෙකම එකට ඇවිල්ලා තියෙන්නේ ඒකයි. එක අපි අරමුණක් ඇතුරු කරන්න ඉස්සෙල්ලා හුරු වෙනවා සතිය පාවිච්චි කරලා තමන්ගේ අවධානය පාවිච්චි කරලා අරමුණක් පුළුවන් තරම් ඇතුරු කරන්න හුරු වුණාට පස්සේ ඔන්න ඒ හුරු වෙනකොට ටිකෙන් ටික ඒ අරමුණ ඇතුරු කරලා ඒ අරමුණ අවබෝධ කරලා සම්පජන්නේ ඒ හරහා ඇති වෙන්න ගන්නවා ඒ නිසා තමයි ওই දෙකම එකට ඇවිල්ලා තියෙන්නේ සති සම්පජන්නේ කියන වචන දෙක ඒ දෙක සම්පජන්නේ කොහොමටත් සතිය නැතුව ඇති වෙන්නේ නැහැ අරමුණ ඇසුරු කිරීමට ඒ අවදී ඇතුව ඇසුරු කිරීම කරන්නේ නැතුව සම්පජන්නේ නැති ඇති වෙන්නේ ඉතින් අපි හුරු වෙලා තියෙන්නේ ওই විදිහට අරමුණු දිහා අපි හුරු වෙච්ච අපිට හුරු කෝණ වලින් බලන්න. එහෙම නැත්නම් අපි මේ ලෝකේ අපි තෝරගත් අරමුණු තියෙනවා අපි කැමති අරමුණු. එහෙම නැත්නම් අපි අකමැති අරමුණු කොටාසියක් තියෙනවා. ඉතින් ඒ ඒවයි එක එක අරමුණක් ගත්තත් ඒකේ අපි ඒ අරමුණේ අපිට පේන ආස්වාදේ නම් ඒක කැමැති පැත්ත නම් ඒක රස පැත්ත නම් අපිට ඒක විතරයි පේන්නේ. ඒක බලද්දී අපිට ඒකේ අනිත් පැත්ත ආදීනව පැත්ත පේන්නේ නැහැ. එහෙම නැත්නම් ඒකේ මේ නරක පැත්ත පේන්නෙම නැහැ. ඉතින් එතකොට වෙන්නේ රාගයෙන් බැඳෙනවා කැමැත්ත ඇති වෙනවා. ඒ අරමුණ අභිනන්දනය කරන්න ගන්නවා. ඒකට සතුටු වෙනවා. ඉතින් ඒ යන්තාදුරට ඒකත් එක්ක සතුටු වුණාද ඒක නැති වෙනකොට ඒක විපරිණාමයකටපත් වෙනකොට ඒක අනිත්‍ය වෙනකොට ඒ දුක එහෙමම අනිත් පැත්තට ඇති වෙන ගන්න ඔය ඔය සතුට එහෙමම අනිත් පැත්තට පරිවර්තනය වෙලා ඒ තාක් දුක ඇති කරනවා එතකොට ආදීනමෙන් බලන්න ගත්තොත් එහෙම නැත්නම් අරමුණේ අනිත් පැත්ත ඕකෙම අසුබය එහෙම නැත්නම් නරක පැත්ත ඒක පේන්න ගත්තම ඉතින් ඒකම විතරයි ඒකේ තියෙන ආස්වාද පැත්ත ඒකේ තියෙන හොඳ පැත්ත පේන්නෙම නැහැ ඉතින් එතකොට දේශයෙන් ගැටෙනවා. අරමුණත් එක්ක අරමුණ ප්‍රතික්ෂේප කරන්න හදනවා. ඉතින් ඒකත් එක විදිහක අල්ල ගැනීමක්. අරමුණ අවබෝධ කරපු නැති නිසා මනස දන්නේ නැහැ ඒ අරමුණ ඇසුරු කරන්න කොයිතරම් ප්‍රමාණයකට මේක ඇසුරු කරනවද කියන එක මනස දන්නේම නැහැ. මනස මනසට අරමුණ සම්පූර්ණ වශයෙන් අවබෝධ කළා අරමුණ වැටහෙන්නේ නැහැ. ඒක දකින්නේ නැක පැතිකඩයි එක පැත්තයි ඒක ඒ ඒ ඒ ඒ පැත්ත විතරක් දැකලා එක්කෝ අල්ල ගන්නව නැත්නම් ප්‍රතික්ෂේප කරනවා. ඉතින් ඊට පස්සේ භාවනා කරන්න ආවමත් ඔය කර්මුණක් කොටු කරලා අරගෙන ඒකේ තේරුම් ගන්න එක වෙනුවට ඔය කැටිපට ගාගෙන සියලු අරමුණු හරහාගෙන ඔය රාගයයි දේශයයි නැති කරන්න හදනෝ මේ ඒක අරමුණක් අවබෝධ කරන එක පැත්තකින් තියලා. ඉතින් ඒකට තමයි ඔය හුඟාක් දෙනා ඔය මේ ඔය අර එකක් කරා යන්නේ නැතුව ප්‍රතිපදාවක් කරා යන්නේ නැතුව මේ එක සැරේට මේ ද්වේෂය නැති කරන්න කියලා මෛත්‍රිය වඩන්න හදනවා. එහෙම නැත්නම් රාගය නැති කරන්න කියලා අසුබේ වඩන්න හදනවා. මේ හදන්නේ ආස්වාදයයි ආදීනමයයි අවබෝධ කරන්නේ නැතුව එහෙම නැත්නම් අරමුණ අරමුණේ විවිධ පැතිකඩවල් දැකලා ওই විදියට ඇසුරු කරලා අවබෝධ කරන්නේ නැතුව මේ එන රාගයයි දේශයයි නවත්තන්න හදනවා මනස තත්ත්වගත කළා. මනස කන්ඩිෂන් කළා. ඒක එහෙම කරා කියලා සදාකල් නවත්තන්න බෑ. කරන්න පුළුවන්. ඒක ඒ විදිහට වඩනකම් පුළුවන්. මනස තත්ත්වගත කළා එහෙම එක දිගට ඒ තත්ත්වගත කිරීම පවතින යම් මේ ලෝකේ කිසිම දෙයක් නිත්‍ය නෑ කියලා භාගතුන් වහන්සේ දේශනා කරනවානේ. ඉතින් අපි ඇති කරගන්න තත්ත්වගත කිරීමත් එහෙම ඒව සදාකල් පවතින්නේ නෑ. යම් අවස්ථාවක ඒක අනිත් පැත්තට වැඩ කරන්න ගන්නවා. එතකොට කට උත්තර නැති වෙනවා. එතකොට ආයි අර පරණ විදියටමපත් වෙනවා. ඉතින් ඒක ඔය தත්තගත කළා ඒ මනසේ විදියට හදාගෙන බ්‍රහ්ම ලෝකෙ ගියත් එහෙමයි ආයි පල්ලෙහාට එනවා. ඉතින් මේ తాවකාලිකව පුළුවන් ආස්වාදයේ හොඳ පැත්ත විතරක් බලන විදියට මනස ওই විදියට මෛත්‍රිය දාලා එවනත ආදීනවේ නරක පැත්ත විතරක් බලන විදියට අපිට අපිට අපි අල්ලගන්න අරමුණු වල එහෙම නැත්නම් රාගයෙන් අල්ලගන්න අරමුණු වල නරක පැත්ත බලලා අසුබේ දාලා මේ නරක පැත්ත බලන විදිහට මනස කන්ඩිෂන් කළා. මනස තත්ත්වගත කළා. ඒ අරමුණු අර වගේ කලින් වගේ අල්ලගන්න ඇති තත්ත්වයටපත් වෙන විදිහට මනස හදන්න පුළුවන්. හැබැයි ඊට පස්සේ මේ දෙක බැලන්ස් කරන්න දන්නේ නැත්තම් මේ දෙකේ ප්‍රමාණය දන්නේ නැත්තම් මෛත්‍රී ප්‍රමාණය දන්නේ නැත්නම් අසුභේ ප්‍රමාණය දන්නේ නැත්නම් ඉතින් හාමුදුරු කෙනෙක්ට නම් මෛත්‍රිය හොඳට වැඩිලා තියෙනවා නම් ওই උපාසකම්ම කෙනෙක්ට මෛත්‍රිය දාන්න ගියොත් ඉතින් කතාවද බඳලා නවතින්න පුළුවන්. ඉතින් ඒ වගේම අසුබේ හොඳට වැඩිලා වැඩිගෙන ගිහිල්ලා ඒක අවශ්‍ය වෙලාවේ නවත්ත ගත්තේ නැත්නම් ඒක සීදීනසා ගන්න මට්ටමට යන්නත් පුළුවන්. එහෙම වෙලා තියෙනවා බුද්ධ කාලේ. අහලත් ඇති ඔය භාගතුන් වහන්සේ මුල් කාලේදී මේ වස් කාලයක් ආවට පස්සේ වස් කාලෙදි භාගතුන් වහන්සේ අනුදැන වැදෑරු අසුබ කමඨහන කියලා දුන්න භික්ෂුන් වහන්සේලාට. ඉතින් ඊට පස්සේ භික්ෂුන් වහන්සේලාට මේ වස් කාලේ තනි තනිව භාවනා කරන්න කියලා භාගතුන් වහන්සේ අනුදැන වදාරලා භාගතුන් වහන්සේ තනි වෙලා ඒ වස් කාලේ බොහොම තනිව වැඩ වාසය කරා. ඉතින් වස් කාලේ ඉවර වෙලා ආනන්ද සාමණේරයන්ත් එක්ක මේ සෙනසුන් චාරිකාවේ වැඩම කරනකොට භාගතුන් වහන්සේ සෙනසුන් හිස් වෙලා තියෙනවා දැකලා ආනන්ද සාන්නාහසගෙන් අහනවා ඇයි ආනන්ද මේ සෙනසුන් හිස් වෙලා තියෙන්නේ කියලා. ඉතින් ආනන්ද සාන්නාහසේ මේ කාරණාව දැනගෙන භාගතුන් වහන්සේට හෙළි කරනවා මේ මේ අසුබේ වඩලා භික්ෂූන් වහන්සේලා ජීවිතාසාව එපා වෙලා ජීවිතේට කයට දේශ කරන්න අරගෙන ජීවිතේ එපා වෙලා තම තමනුත් සියදී නසා ගන්න පටන් අරගෙන තියෙනවා. ඊට පස්සේ මේ අන් අයට කියලා අන් අයලවත් තමන්ගේ ජීවිතය තොර කරගන්න උත්සාහවත් වෙලා තිනවා. ඒකෙදි ඔය මිගලණ්ඩ කියන ශ්‍රමණ වෙසින් වේශයෙන් හිටපු කෙනෙක් මිගලණ්ඩ කියන කෙනා එයා ඉදිරිපත් වෙලා ඉතින් ඔය සීදීනසා ගන්න අවශ්‍යයි කියන ඒ භික්ෂුන් වහන්සේලා ගිහිල්ලා මිගලන්ඩ කියා ගාවට ගිහිල්ලා කියනවා අපේ පාත්‍ර සිවුරු ඔයා තියාගන්න ඒ වෙනුවට හිතකත හදාන්න කියලා. ඉතින් මිගලන්ඩ කියාත් කඩුවක් අරගෙන කපකප යන භික්ෂුන් වහන්සේලා පාත්‍ර සිවුරු එකතු කරගන්නවා. ඉති ওই විදිහට සෙනසුන් හිස් වෙනවා භික්ෂුන් වහන්සේලාගෙන්. ඒක දැනගෙන භාගතුන් වහන්සේ ඊට පස්සේ ආනාපානය කමඨහනක් විදිහට භික්ෂුන් වහන්සේලාට පොදුවේ අනුදැන වදාරනවා. අසුබේ වඩන එක නවත්තලා අසුබේ අනුදැන වදාරන එක නවත්තලා. ඉතින් ඒක නිසා ඒ ප්‍රමාණය දන්නේ නැත්නම් ඒක මොකද මේ අරමුණ අවබෝධ කිරීමක් නෙමෙයි මෙතෙන්දි සිද්ධ වෙන්නේ తాවකාලිකව தත්ත්වගත කිරීමක්. ඒ හරහා නිවන් දකින්න බෑ කියන එක නෙවෙයි මේ කියන්නේ. ඒ හරහා ඉදිරියට යන්න බෑ කියන එක නෙවෙයි. ඒක ප්‍රමාණය දන්නේ නැත්නම් ඒක හරි අමාරුයි. ඒක කරගෙන යන කෙනාට තේරෙන උඟක් වෙලාවට ඔය රාග චරිත කැමැතිම මෛත්‍රිය වඩන්න. ද්වේෂ චරිත ස්වභාවයෙන් කැමැති අසුබේ වඩන්න. ඊ වැඩෙනවා අයට. ඉතින් එතකොට මේ යාන්ත්‍රණය තේරුම් ගන්න නැතුව කෙලින්ම රාගය දේශය නැති කරනවා කියන එක කවදාවත් එහෙම කෙලවරක් වෙන්නේ නැති දෙයක්. හරියට ගමනාල පැදුරෙලු වගේ එක පැත්තකින් පැදුර දිග ඇරගෙන යනකොට අනිත් පැත්තෙන් එතෙනවා. රෝල් වෙනවා. අනිත් පැත්තෙන් දිග ඇරගෙන යනකොට ආයි අර කලින් කලින් පැත්තෙන් රෝල් වෙන්න ගන්නවා. ඉතින් ඕක එළි වෙනකම් පැදුරෙලන්න පුළුවන්. ඉතින් රාගය දේශය පාලනය වෙනකොට එහෙම නැත්නම් ওই රාගය දේශය නැති මමෙක්. එහෙම නැත්නම් ඒ රාගය දේශය නැති මානසික ස්වභාවයට ආශ කරන ওই විදිහට මනස තත්ත්වගත කළා ගියාම ඉතින් ඒක නිසා තමයි අපි මේ පුලුවන් තරම් එක අරමුණක් අරගෙන මනස තත්ත්වගත කිරීම වලට යන්නේ නැතුව ඒ අරමුණ අවබෝධ කළා. ඒ අරමුණ හුරු කළා. ඒ අරමුණේ විවිධ පැතිකඩවල් දැකලා පූර්ණ වශයෙන් අවබෝධ කළේ ඒ හරහා මනස නිදහස් වෙන පැති කැඩකට මේ ලොකු සාන්නාංශ විශේෂයෙන් ඉදිරිපත් වෙලා පෙන්නලා දෙන්නේ ඔන්න ඔය ගැටලු ඇති වෙන්නේ නැහැ එතකොට. ඉතින් විශේෂයෙන් අර ඒ හරහත් ඇති වෙන ඒ ඒ தත්වලදීත් සමහර වෙලාවට අපි ටිකක් රාගදේශ වලින් නිදහස් වෙනකොට ඒ නිසා භාවනා ඔය මේ යෝගාවචරයට ඒ ඒ தත්වයන් තේරෙන්න ගන්නකොට ඒව කියාපාන්න යන්න පුළුවන් අනිත් අයට පෙන්වන්න ගියොත් එහෙම ඒ ඊට පස්සේ යහරහා නැවත රාග දේශේ එන්න ගන්නවා කියාපාන්න ගිහිල්ලා. ඒව අනිත්‍යයට පෙන්වන්න ගිහිල්ලා. ඉතින් ඒක නිසා භාවනා කරන යෝගාවචරයට පුළුවන් තරම් අහිංසක වෙන්න, පාපිස්සක් වගේ වෙන්න කියනවා. පුළුවන් තරම් නිහතමානී වෙන්න කියනවා. පුළුවන් තරම් අහිංසක වෙන්න කියනවා. ඉන්න තැන ලොක්ක වෙන්න යන්නේ නැතුව පොඩි ළමයෙක් වගේ මේ වැඩේ කරගෙන යන්න තමයි තියෙන්නේ. එහෙම නැත්තම් වෙන්නේ අර යටපත් වෙලා සම්පජන්‍ය හරහා යටපත් තුන මමයා. එහෙම නැත්නම් ඔහේ වෙන්න ඇරලා අර අපි කටයුතු කරනකොට මම ඉදිරිපත් වෙන්නේ නැති ගතිය සංස්කාර නොකරන ගතිය නැති වෙලා නැවතත් ලොක්ක වෙන්න ගිහිල්ලා සක්කාය දිට්ඨිය ඉස්සරහට ඇවිල්ලා මම ඉස්සරහට ඇවිල්ලා අර වැඩේ සම්පූර්ණයෙන් කඩාකප්පල් කරනවා ඊට පස්සේ ඉද්ද වෙන්නේ අර හොඳට වඩාගත්ත ටික තමගේ නරකට හිටින් ටික නරකට හිටින එකයි වෙන්නේ ඉතින් ඒක නිසා අපි දැනගන්න ඕනේ ඔය රාගයට අසුබේ දාන්න යන එක. එහෙම නැත්නම් ද්වේෂයට මෛත්‍රිය දාන්න යන එක ඒක රාගයට නම් රාගයට කරන ප්‍රතික්‍රියාවක්. ද්වේෂයට මෛත්‍රිය දානවා කියන්නේ මේ මනසෙන් කරන ප්‍රතික්‍රියාවක් රාගයට කැමති නෑ රාගයට දේශ කරනවා. ද්වේෂයට කැමති නෑ ද්වේෂයට දේශ කරනවා ඒකයි මේ මෛත්‍රිය දාන්න යන්නේ. ඉතින් එහෙම කළා කවදාවත් රාගයේ ද්වේෂය අවබෝධ කරන්න බෑ. ඒක අපි ඉස්සරහට ගිහිල්ලා ඒක ඇතුළු කරලා ඒක කොහොමද එන්නේ? ඒක ඇති වෙන්නේ කොහොමද? ඒක පවතිනකොට කොහොමද? ඒක නැති වෙනකොට කොහොමද කියලා අන්න ඒ ස්වභාවයන් අපි ඒක ඇතුළු කරලම තේරුම් ගන්න ඕනේ. ඒව අවබෝධ කරන්න නම් එතකොට ඔය මමයා ඉස්සර වෙලා නවත්තන්න හදන්නෙම ඔය සක්කාය දිට්ඨි ඉස්සරහට එන්නේ. මමයා ඉස්සරහට ඇවිල්ලා මේ මට රාගය තියෙනවා මේ මට දේශය තියෙනවා කියලා ඒව අල්ලගෙන ඒව නවත්තන්න හදනවා ඉව්ව මේ කොයින්දෝ අහලා රාගය හොඳ නැහැ, ද්වේෂය හොඳ නැහැ කියලා මේ මට පුළුවන් කියාගෙන නවත්තන්න හදන එක ඔය කරන්නේ. එතකොට එව්වා ඔය රාගය, ද්වේෂය කියන මේ මැෂින් එක වැඩ කරන්න අවශ්‍ය දේවල්. රාගය නැත්තම් මේ වර්ගය ආબોධ වෙන්නේ මේ සංසාරේ පවතින්නේ මේක. ද්වේෂය නැත්තම් ආපදාවකදී ආරක්ෂා වෙන්න හැකියාවක් නැහැ. අනතුරකදී ඒ තියෙන ගැටීම ඒ ද්වේෂය නිසා තමයි මේ වෙලාවේ ලොකු අවදානමක් අවදානයක් ඇවිල්ලා අපි ඒකට ක්‍රියාත්මක වෙන්නේ අපේ ජීවිතය ආරක්ෂා කරගන්න. ඉතින් ඉව්ව තියෙන්නේ මේ පද්ධතිය පවතින්න. ඒ දෙකම සත්‍යයේ පැවැත්මට අවශ්‍ය දේවල්. ඉතින් ඒකේ ගැටලුව තියෙන්නේ පුතඥය ප්‍රමාණය දන්නේ නැහැ ඒකේ. ඒ සමාජ සම්මත ඉක්මවල ඒව කඩාගෙන මේ මනසට ඕන විදියටම කිසිම සදාචාරයක් නැතුව ඒක ප්‍රමාණය දන්නේ නැතුව ඒවා කරන්න ගිහිල්ලා ඒව ඇතුරු කරන්න ගිහිල්ලා ඒව ඉන්නරලා ඒවට ගැටි වෙන එක වෙන්නේ. ඉතින් අපි මෙතෙන්දී එහෙම වෙන්නේ නැහැ. අපි ඒව ඉන්නරලා ඒව අවබෝධ කරලා ඒව තේරුම් අරගෙන ඒ අවබෝධ කිරීම හරහා ඒවෙන් මිදෙනවා මිසක් මේ අනිත් පැත්තට ඒව නැති කරන්න යාමක් නෙවෙයි. ඉතින් මම හිතන්නේ ඒකට භාගතුන් වහන්සේ හරි ලස්සන මේ දේශනාවකුත් තියෙන ලොකු සාන්නාංශෙත් මේ ওই බ්‍රහස්පතින්ද තියෙන ධර්ම දේශනාවේදී මේ දේශනාව අරගත්ත දේවතා සංයුත්තේ තියෙන මේ සත්‍ය සූත්‍රය කියලා ඒකේ මේ දෙවියෙක් ඇවිල්ලා භාගතුන් වහන්සේට ප්‍රකාශ කරනවා සත්‍යාවියෝ මට්ටෝ ධයමානව මත්තකේ කාමරාගප්පහානාය සතෝ වික්කු පරිබ්බජේ කියලා මේ දෙවියා කියන්නේ මේ හුලකින් අපේ ඔළුවට ඇන්නම ඒකෙන් අපි ගැලවෙන්න කොච්චර උත්සාහවත් වෙනවද උනන්දු වෙලා එහෙම නැත්නම් අපේ හිස ගිනි ගත්තම ඩහිය මානව මතකේ හිස ගිනි ගත්තම ඒ ගින්න නිවාගෙන ඔළුව බේර ගන්න අපි කොයිතරම් උත්සාහවත් වෙනවද අන්න ඒ වගේ භික්ෂුව සිහියතුව මේ කාමරාගය ප්‍රහාණය කරන්න සිහියතුව වාසය කරනවා කියලා මේ දෙවියා ප්‍රකාශ කරනවා ඉතින් භාගතුනාද ඒකට අනිත් පැත්තට කියනවා සත්‍යාවියෝ මට්ටෝ ඩහිය මානව මත්තකේ සක්කාය දිට්ඨි පහනාය සතෝ බික්කු පරිබ්බජේ මේ කාමරාගේ ප්‍රහාණය කියන එක පැත්තකින් තියලා ඊට කලින් මේ සක්කාය දිට්ඨිය ප්‍රමාණය කරන්න උත්සාහවත් වෙන්න කියන එක තමයි භාගතුන් වහන්සේ පෙන්වලා දෙන්නේ. එතකොට ඔය බෝ කරන්න තියෙන අවශ්‍යතාවයයි ආරක්ෂා වෙන්න තියෙන අවශ්‍යතාවයයි මමය නැති වුණාම ඉබේම නැති වෙලා යන ඒක මේ විශේෂයෙන් ඕවා නැති කරන්න කියලා ওই විදියට මනස தත්වගත කරන්න අවස්ථාවක් නැහැ. ඉබේම ඒ ටික සිද්ධ වෙන්න ගන්නවා. කොමටත් ආත්මాతකින් ඉවර වෙනවා කියලා භාගතුන් වහන්සේ අප වෙනවා. ඉතින් ඒ නිසා ඔය මමයි ඉදිරිපත් වෙලා කරන මේ කටයුතු වලින් අඩු කරගන්න තමයි ඒක තේරුම් ගන්න තමයි අපි මේ අරමුණු ඇසුරු කරලා ওই විදියට අරමුණ අවබෝධ කළ මේ කාණ්‍යය තේරුම් ගන්න උත්සාහවත් වෙන්නේ මම හිතන්නේ අපේ කාලය අවසానයි උදේ දැන් මේ මම කැමති ලොකු සාන්නාංශයට ආරාධනා කරන්න මේ ප්‍රශ්න ගැටලු තියෙනවා නම් ඒවා විසඳගන්න මේ අවස්ථාවට යන්න.